ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කොළොන්නාව ශ්‍රී අබේසිංහාරාමය නොරකල්ල ශ්‍රී පරම මන්දනාරාමය යන උභය විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද ඉඟුරුහේනේ ධම්මදේව ස්වාමිත්‍රයන්න් වහන්සේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝකෝ භික්කවේ එවං වදෙය්‍ය යතා යතායන් පුරිසෝ කම්මං කරෝති තතා තතා තං පටිසංවේදයති තී එවං සත්තං භික්කවේ බ්‍රහ්මචර්යාවාසෝ නහෝති කෝ බාසනෝ පඤ්ඤායති සම්මා දුක්ඛස්ස අත්ථ කිරියාති තී අති ගෞරවනීය ශීලවන්ත ගුණවන්ත සම්භාවනීය මහා සංගරුවණෙන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක වාසනාවන්ත ගුණගරුක පින්වත්නි සදේශීය සේවය හරහා මේ හැමදෙනාම මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් දසවදාල උතුම් වූ දහම් පරයායක් ශ්‍රවණය කරන්නට පින්වත්නි අපේ ජීවිතය අපිට ආශිර්වාදයක් කරගන්නටත් පුළුවන්. ඒ වගේම අපේ ජීවිතය අපටම වේදනාකාරී සාපයක් බවටත් පත් කරගන්නට පුළුවන්. ওই කරුණු දෙක පවතින්නේ තමන්ගේ ජීවිතේ තමන් ගත කරන්නේ කොහොමද කියන මේ කාරණාවත් එක්ක. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. හොඳ සහ නරක කියලා. ඔක තවත් විදිහකින් කියනවා නම් පින් සහ පව්, කුසල් සහ අකුසල්. මේ ලෝකයේ ජීවත් වෙන සත්වයන් සිද්ධ කරන ඕනෑම ක්‍රියාවක ප්‍රතිඵලයේ විදිහට කර්ම න්‍යායෙන් පින් හෝ පව් කියන මේ දෙක තමයි සාමාන්‍යයෙන් පෘථග්ජන සත්වයා තුළ සකස් වෙන්නේ. එහෙනම් මේ ලෝකේ පිනත් පවත් මෙන්න මේ දෙක මත සත්වයාගේ යහපත සත්වයාගේ අයහපත සත්වයාගේ දියුණුව නොදියුණු බව කියන මේ කාරණා ටික සිද්ධ වෙනවා. අද අපි මාතෘකා කරගත්තේ බුද්ධ ශාසනයක් පහළ වුණාට පස්සේ ඒ බුද්ධ ශාසනයක් තුලින්ම අපට ඇහෙන මහා සිංහනාදයක් වූ ඊතා වටින දහම් අවවාදයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මිනිස්සෙක් කියලා අපි ඉපදෙලා ඉන්නවා අපිට ලැබිලා තියෙන මනුස්ස ජීවිතයක් ඒ කාලය තුලදී අපිට ලැබුණා බුද්ධ ශාසනයක් ධර්මයක් මුණ ගැහිලා තියෙනවා ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රයකුත් අපිට ලැබිලා තියෙනවා මෙන්න මේ වගේ කාලයකදී අපේ ජීවිත අතීතයට බාර දෙන්නේ නැතුව ඔහේ ගත කරන්නේ නැතුව තමන්ගේ ජීවිතයේ දියුණුවක් හැම පැත්තකින්ම ඇති කරගන්නට ඕනේ කෙසේද කියන එක මේ ධම් පරයය තුලින් අපට මනාව වැටහෙනවා එනිසා පින්වත්නි මේ සූත්‍ර දේශනාවේ කියන කාරණාව අපි කාටත් වැදගත් වෙනවා. ඒක ඔබේ ජීවිතේටත් ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම ඔබ ළඟ ඉන්න ඔබ අවට ඉන්න සියලු පුද්ගලයන්ටත් මේක වැදගත් වෙනවා. ඇයි එහෙම කියන්න හේතුව? දැන් බොහෝ පිරිසක් ඉන්නව නේද? මෙන්න මෙහෙම. මොනවා හරි දෙයක් ජීවිතේ කරදරයක් ගැටලුවක් එහෙම නැත්නම් දුප්පත්කමක් එහෙම නැත්නම් තමන්ගේ තියෙන නූගත්කමක් තමන්ගේ මොකක් හරි ජීවිතේ අඩුපාඩුවක් අලාභයක් අල්ලගෙන එයා මෙන්න මෙහෙම කියනවා මේක අපේ කර්ම වෙන්න ඇති මේවා අපි කරපු කර්ම කරපු දේවල් අපිට විඳින්නම වෙනවා. අර එහෙම කර්මයටම ජීවිතේ බාර දීලා ඔහේ ජීවිතේ ගත කරන ස්වභාවයක් තියෙනවා. අනිත් එක තමයි තමන්ගේ ජීවිතේ යම් යම් අඩුපාඩු දෝෂයන් තමන්ට පසුකාලීනව දැනගන්නට ලැබුණොත් අපි උදාහරණයක් කිව්වොත් අපි කියමුකෝ මේ බණ අහනකම්ම යම් කෙනෙක් ජීවිතේ ඊටා නරකව ගත කළා කියලා. එයා පංචශීලය කඩපු කෙනෙක්. එයා අකුසල් කරන කෙනෙක්. දැන් මේ බණ අහපු ගමන් පංචශීලයේ කියලා කියන්නේ ප්‍රාණඝාත දත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද මද්ද්‍රව්‍ය ආදී භාවිතය දැන් මේක හැව ගමන් දැනගත්තා දැනගත්තාම එයා සමහරවිට ඒ පුරුද්ද එයාගේ ජීවිතේ අවුරුදු 40ක් වෙන්න පුළුවන් කෙනෙක් අවුරුදු 20ක පරුද්දක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අවුරුදු 50ක 60ක වුණත් වෙන්න පුළුවන් 80ක වුණත් වෙන්න පුළුවන් මේ වැරදි සියල්ල හෝ එකක් එකක් හෝ මෙතෙක් කාලයක් තමන් පවක් කියලාවත් නොදැන සිද්ධ කළා. කොහොම හරි මේ බණ ඇහුවා මේක දැනගත්තා. දැනගත්තාම මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතය ගැන තමන්ම සාපයක් බවට තමන්ගේ ජීවිතේ පත් කරගන්නවා. මම මහා නරක කෙනෙක්, වැඩි කර නැති කෙනෙක්, මම මහා පෞකාරයෙක්. මට නම් ගැළවීමක් නැති වෙයි මං කරලා තියෙන දේවල් වලට. ඔන්න ඔය විදිහට පුදුම විදිහේ තමන්වම තමන්ට ගොඩේීමක් නැහැ කියන මේ මානසික ස්වභාවයට පත් වෙලා ඉන්න අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අතීතයේ වැරදි ජනම කල්පනා කර කර දැන් කලයුත්ත කරන්නේ නැතුව මම මෙහෙම කළා අරහෙම කළා කියලා මැටි ගොලියක් වගේ එකම තැනම ඉන්න පිරිසකුත් ඉන්නවා. අන්න ඒ අයට ජීවිතේ හදාගන්න අපි කියනවා නේද? අලු ගසා නැගිටිනවා කියලා. අලු ගසා නැගිටිනවා කියන්නේ නේද? ඒ වගේ අර තියෙන වැරදි සිතිවිලි ඔක්කොම අයින් කරලා ප්‍රබෝධයක් ඇති කරගෙන ආයති සංවරය තුළ තමන්ගේ ජීවිතය හික්මවා ගන්නට මනා අවස්ථාවක් ලබා දෙන සූත්‍රයක් තමයි මේ ලෝණපන සූත්‍රය කියලා කියන්නේ. ලෝණපල සූත්‍රය. මේක තියෙන අංගුත්තර නිකායේ මේ සූත්‍රය සඳහන් වෙන්නේ. මේක අපි හැමෝම කියන්න ඕනේ කියවන්න ඕනේ සූත්‍රයක්. මොකද බුදුහාමුදුරුවෝ කියනවා හැමදේම අතීතේ සිදු වුණු දේවල්ම ඔහේ වෙන්න දීලා බලන් ඉන්න එපා. ඒක එහෙම් පිටින්ම ඉස්සරහට වෙනවාමයි කියනවා නම් දැන් යම් කෙනෙක් කියනවා දැන් මෙතන ඉන්න කවුරුරි පින්වතෙක් කියනවා මම ප්‍රාණඝාත කළා තියෙනවා. ඒ නිසා මට ඊළඟ ජීවිතේ ප්‍රාණඝාතයේ හින්දා ආවේශ මහ නරකයේ උපදින්නම වෙනවා. දැන් මං අහනවා එහෙම කිව්වොත් ඒක මිත්‍යා දෘෂ්ටියක්ද? එහෙම නැත්නම් එහෙම නෙවෙයිද? දැන් මෙතන ඉන්න කෙනෙක් ප්‍රාණඝාතය කළා තියෙනවා. දැන් මේ පිංගුතුන් හිතනවා මම ඊළඟ ජීවිතේ ඒ ප්‍රාණඝාතයේ විපාකය අනිවාර්යයෙන්ම විඳිනවා. ඒක අපායෙම යනවා කියලා. ඔක අපි තවත් මෙහෙම කියමු. එකයිනේ ප්‍රාණඝාතය කියන්නේ. දස අකුසලෙම කරන කෙනෙක් ඉන්නවා මෙතන. උදාහරණයකට අපි ගමුකෝ. එක්ක බණ අහන කෙනෙක් ඉන්නවා. අපි කවුරු හරි කියනවා මේ දස අකුසලයේ කරන කෙනා අනිවාර්යෙන් ඒ කාන්තේම ඊළඟ ජීවිතේ අවීචයේමයි අපායමයි. ඒක සම්මා දිට්ඨිකද මිත්‍යා දිට්ඨිකද? හ්ම්? සම්මා දිට්ඨිකද? ඒක පින්වත්නි මිත්‍යා දෘෂ්ටිකයි. ඇයි? බුදුරජාණන් වහන්සේ චුල්ලකම විභංග සූත්‍රයේදී කියනවා මහණෙනි දස අකුසල් කිරීමෙන් අපාගාමී වෙනවා. අපාගාමී විය හැකි අකුසල් ඒවා. හැබැයි ඒ වැඩේ 10 කරන කෙනා ඒකාන්තයෙන් අපාය යනවා කියන්න බෑ. ඇයි? මරණාසන්නේ යාට කුසල සිතුවිල්ලක් ඇති වුණා. ආනන්තර පාප කර්ම කරපු නැති කෙනෙක්. ඒ වගේම ಜಾති ප්‍රඥෙක්. ಜಾතියෙන් ඉපදීමෙන් ත්‍රි හේතුකව ප්‍රතිසන්දිය ලැබූ කෙනෙක්. නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවුනොත් මෙතෙක් එයා දස අකුසලයේ කළත් මොකද වෙන්නේ? ඒ අකුසලයෙන් යම් මොහතක මිදිලා ධර්මය අනුගමනය කරොත් එයා රහත් වෙන්න පුළුවන්. ඒ නිසා අතීතයේටම හැමදේම බාර දීලා ඒකම ඔළුවේ තියාගෙන ඉන්න එපා කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ ඒකයි. එහෙමනම් මහණෙනි මේ මාර්ග බ්‍රහ්මචර්යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ කියනවා. එහෙනම් මේ නිවන් දකින්න මාර්ගය තිබෙල වැඩක් නැහැ. ඇයි කරපු කර්ම ඔක්කොම විඳින්නම වෙනවනම්. ඒක විසඳුමක් ඇත්තේම නැත්තම්. ඒ නිසා පින්වත්නි මේ සූත්‍රය බුදුහාමුදුර පැහැදිලි කරන්නේ. අකුසල ප්‍රවාහය කොහොමද කුසල ප්‍රවාහයකින් මැඩපවත්වා ගන්නෙ? ඒ වගේම අකුසලයේ ඇති බලවත්කමින් කොහොමද තමන්ගේ ජීවිතය යටපත් කරන්නේ? මෙන්න කියන කරුණු දෙක මේ සූත්‍රය තුළ බුදුහාඳුර පැහැදිලි කරනවා. බුදුහාමුදුරු උපමාවක් අපට පැහැදිලි කරනවා. ලස්සන උපමාවක්. ගෙවල් වල තියනවා නේද? ලුණු. නැති ගයක් නැහැනේ. හැම ගේකම ලුණු තියෙනවා. ලුණු කැටයක් අරගෙන ඔය පින්වතුන් ඊටාම සීමිතව ජලයේ තියෙන පුංචි බඳුනකට ඒ ලුණු කැටේ දානවා. දාලා දිය කරනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒ භාජනයේ තියෙන කුඩා වතුර ප්‍රමාණය ලුණු රස ඇති වෙනවා. හැබැයි අපි මේ ලුණු කැටේ අරන් ගිහිල්ලා මහ වෙලිගඟට හරි කළු ගඟට හරි වලවේ ගඟට හරි කැලණි ගඟට හරි ගිහිල්ලා දානවා. මේ මුළු ගඟම ලුණු රස වේවා කියලා. ලුණු රස වේද ගංගාවම. දැනෙන්නවත් නැහැ නේද? දැනෙන්නවත් නැහැ. ඔන්න උපමාව පෙන්වුවාට හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙහෙම ඇතමෙක් ඉන්නවා මහණෙනි පුංචිව අකුසල කර්මයක් සිද්ධ කරලා ඒ අකුසල කර්මයෙන් හින්දා ඊළඟ භවයේ අපාය උපදින අය ඉන්නවා. නැත්තේ නෑ. ප්‍රාණඝාත කරනවා, පංචශීලයේ බිඳිනවා, දස අකුසල් කරනවා. ඒ වගේ අය ඉන්නවා ඊළඟ භවයේ අපාය උපදින. එහෙම අයත් ඉන්නවා. ඒ වගේ අය මොන වගේද උපමා කරන්නේ? අන්න අර ඊතා කුඩා ප්‍රමාණයක වතුර තියෙන ජල බඳුනට ලුණු කැටයක් දැම්මා වගේ. ඒගොල්ලෝ පිනෙන් ශක්තිමත් නැහැ පින්වත්නි. කුසලයේ කෙනෙක් ජීවිතය ඇති කරගෙන නැහැ. භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා. මේ මාර්ග භ්‍රමචර්යාව කියන්නේ ඒක. සීලය ආරක්ෂා කරන කෙනෙක් වෙන්නේ නැත්නම් යහපත් ජීවිතය ගත කරන කෙනෙක් නෙවෙයි නම් ඒ වගේම හිත සමාධිමත් භාවයකට පත් කර ගන්නට උත්සාහයක් ගන්න කෙනෙක් නෙවෙයි නම් පහළට චිත්ත කියන්නේ හිත. මනාව එයා ප්‍රගුණ කරලා තියෙනවා මොකටද? අකුසලයේ මැඩ පවත්වන්න. කුසලය සිතට නැගෙන විදිහට. කුසලයේ නිතර හිතට නැගෙන විදිහට එයාගේ හිත භාවිතා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔය ප්‍රහාණ සංඥාවේදී හැම කොහොමද අපි අකුසල සිතිවිල්ලක් ආවහම අපේ ඒ අකුසල සිතවිල්ල දුරු කරන්න ඕනේ. අකුසල සිතවිල්ලක් අපේ හිතට එනවා කියලා අපි දැනගත්ත ගමන්ම අපි ඈත තියා සර්පයේ දැක්කහම අපේ ගෙදරට ඒ සර්පයා රිංගන්න එන බව දැක්ක ගමන් අපි ඒ සර්පයා එන දිශායතේ වෙනස් කරනවා. බැරි වෙලා හරි දෙවනුව ඒ සර්පයා ගේ ඇතුළේ රිංග ගත්තොත් අපි ඒක දැක්කොත් ඒ සර්පයා වහාම එළියට අපි අයින් කරනවා. බැරි වෙලා හරි පිළිකාවක් අපේ ඇඟේ වර්ධනය වුණොත් පොඩ්ඩක්වත් ඒ පිළිකාවේ ශෛලියක් තියාගන්න නැතුව ඒ පිළිකාව අපි අයින් කරනවා. ඒ වගේම ඉඳලා හිටලවත් යම් කෙනෙක් තමන්ගේ කෙතට උපදුරු කරණය සත්‍යයකට එන්න දෙන්නේ නැතුව කෙත දිහා අවධානයෙන් බලන් ඉඳලා සතෙක් එනවා දැක්කොත් ඒකෙතින් ඒ සතා අයින් කරනවා. උපමා කරන්නේ මොනකටද? මුලින්ම අකුසලයක් එන බව හඳුනාගත්තේ ගමම්ම ඒ අකුසලයේ ඉවසන් නැති එකට තමයි සර්පයේ ඈත තියා දැක්කලා ඒ සර්පය ඈතින්ම ඉවත් කරන්නේ. එහා සමානයි. අකුසලයක් ඇතුළට රිංග ගත්තොත් අකුසලයක් අපේ හිත ඇතුළට රිංග ගත්තොත් කෙලස් ධර්මයක් රිංග ගත්තොත් අර සර්පයා ගේ ඇතුළට රිංග ගත්තාම ඒ සර්පයා ඉවත් කරනවා වගේ මේ අකුසලයේ ගලවලා අයින් කිරීම හා සමානයි උපමාවේ කාලයක් අපේ ජීවිතේ සමග පටිපද්ද වුණු කෙලස් ධර්ම තියෙනවා රාග චරිත, දේශ චරිත, මෝහ චරිත උහුම තියෙනවා. අන්නේ චරිත යක් බවට තමන්පත් වුනොත් අර පිළිකාවක් අයින් කරනවා වගේ ඒකේ බය දැකලා සම්පූර්ණයෙන් මේක අයින් කරලා දාන එක කුසලය. කාලයක් තිස්සේ අපි හිත වැඩුවාම අපේ හිතට ඉඳලා හිටලවත් කෙලස් ධර්මයක් එන්නේ නැති මට්ටමකටපත් වෙනවා. සමාධිමත් වුණාම හැබැයි කාලයකට පස්සේ එන්න පුළුවන් අනේ වෙලාවේ ඉඳන් හිත දිහා බලන් ඉඳලා ඉඳලා හිට හරි කෙලස් ධර්මයක් ආවොත් ඒක අයින් කරනවා හා සමානයි තමන්ගේ කෙත දිහා බලාගෙන ඒ සීමාවට ඇතුල් වෙන සත්‍යයක් දැක්කොත් එතනින් වයින් කරනවා හා සමානයි ඒ උපමාව එනිසා මේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ අකුසලය දුරු කරන්න ඕනි විදිහ ගැන. ඒ වගේම මේ කුසලයේ කියන එක අපි වර්ධනය කරන්න ඕනි විදිහ පැහැදිලි කරා. හැම දාම එකම විදිහට එකම ආකාරයකට අතීත අකුසලයටම තමන් ඉර දෙන්නේ නැතුව තමන් අර ගංගාවක් වගේ කුසල් කන්දක් ජීවිතේ යටි කරගත්තොත් ඒ කෙනාට පුළුවන්කම තියෙනවා අකුසලයේ පින්වත්නි යටපත් කරන්න. ඒක තමයි මේකේ වැදගත් වෙන කාරණාව. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ මේ ධහම තියද්දි මහණෙනි අර තාරකා විද්‍යාවන් පස්සේ යන්න එපා. ඒ තාරකා විද්‍යාවන් පස්සේ යන්න එපා කිව්වේ ඒව හරියට සූර්යා නම් බුදුහාමුදුරන්ගේ ධර්මය ඒ තාරකා විද්‍යාව කියලා කියන්නේ අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධව කතා කරන්නේ පාඩම කලාමැදිරියක් හා සමානයි. පුංචි පුංචි සත්‍යයක් තියෙනවා. ගතිත දෙයක් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම බුදුහාමුදුරන්ගේ ධර්මයක ගත්තාම පුංචි පුංචි දේවල් ටිකක් විතරයි. නැගී හිටින්න පුළුවන්. ඔය පින්වතුන් කවුරුවත් ඉන්නවද මෙතන ආනන්තරේ පාප කර්ම කරපු අය? අපි කවුරුවත් නෑ නේද? මේ බණහන අය අතරත් එහෙම නැතුව ඇති. ආනන්තරේ පාප කර්ම කරපු අයත් නිවන් දැක්කා. හැබැයි ඊළඟ භවයේ නෙවෙයි. ඊළඟ භවයේ දුක විඳලා ඊට පස්සේ භවයක ඒගොල්ලෝ පසේ බුදු වෙනවා. කවුද? දේවදත්ත හාමුදුරුවෝ. සංඝ ભેදේ කළා. බුදුරජාණන් වහන්සේගේ ශරීරේ ලේ හෙලෙව්වා. බොහෝ අකුසල් කළා. ඒ කරපු අකුසල් විඳින්න උන්වහන්සේ අවීචයට ගියා. යන්න කලින් උන්වහන්සේත් එකේ ගුණයන් පුරලා තිබ්බා. ඒ ගුණයන් පිරුව විතරක් නෙවෙයි අන්තිමේද බුදුන් වහන්සේ සරණක් ගියා. ඒක හේතු කොටගෙන අනාගතයේ පසේ බුදුවරයෙක් වෙනවා. දැන් බලන්න. අර වගේ වැරදි කරපු කෙනෙක්ටත් සංසාරේ ගැලවීමක් තියෙනවද නැද්ද? ගැලවීමක් තියෙනවා. අජාසත් රජුරෝ පියා මැරුවා. ආනන්තරේ පාප කර්මයක් කරගත්තා. අජාසත් රජුරෝ එහෙම කරා කියලා ශාසනය කෙරෙහි කලියතු යුතුයකම් ටික නොකර හිටියද? එතුමා තමයි පළවෙනි ධර්ම සංගායනාවට දායකත්වය ගත්තේ. බුදුහාමුදුරන්ගේ ශාසනයේ හිටපු ශ්‍රද්ධාවන්තම රජෙක්. දැන් බුදුරජාණන් වහන්සේ මෙයා මේ තාත්තා මරපු කෙනා මගේ ශාසනයේ මෙයා ඉන්න ඕනේ එයා ශ්‍රද්ධාවන්තයෙක් කියලා කියන්න බෑ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා දෙයාව. එහෙමත් නෑ. අජාසත් රජුරු මම තාත්ත මරපු කෙනෙක්. මට නම් සමාවක් හම් වෙන්නේ මං ඊළඟ ජීවිතේ අනිවාර්යෙන් අපායේ අවීචියේ එනිසා මේ කිසිම දෙයක් කළේ වැඩක් නැහැ. එහෙම කියලා හිතියානම් සම්පූර්ණයෙන් විඳින්න තිබුණු ඒ අකුසලයෙන් පින්වත්නි යම් ප්‍රමාණයක් අඩු වුණා. අවීචියේ ආශපව අඩු වුණා. එතුමා ජීවත් වෙලා ඉන්න කාලේ ශාසනය වෙනින් කරපේ කුසලයන් වල පුණ්‍ය ශක්තියින්දා ඔන්න එතුමාත් ගිහිල්ලා අනාගතේ කවුද වෙන්නේ? පසේ බුදු කෙනෙක් වෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේ. උන්වහන්සේ 2000කට ආසන්න ප්‍රමාණයක් මිනිස්ය ඝාතන කරපු කෙනෙක්. මුලින්ම ඇඟිලි කපලා ගල් ගුහාවල හැංගුවා. ඒව සතු කෑවා. ඊට පස්සේනේ බෙල්ලේ මාලයක් විදිහට ඇඟිලි කපලා ගොතාගත්තේ. ඒකෙත් අන්තිම ඇඟිල්ල කපන්න යනකොටනේ බුදුරජාණන් වහන්සේ පිහිට උනේ. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ ඒ අඟුලිමාල රහත්භාවයට පත් වෙන කලින් හිතුවනම් මෙන්න මෙහෙම මම මිනිස්සු මෙච්චර මල්ලා තියෙනවා මම මහා නරක කෙනෙක් මම කවදාවත් සමාවක් නොලැබිය යුතු කෙනෙක් කියලා හිතුවනම් බුදුහාමුදුරන්ගේ බන්ධික ශ්‍රද්ධාවෙන් ඇහුවේ නැත්තම් අද නෙමේ කල්ප ගානක් කවිය චීන තිබ්බා. බුදුරජාණන් වහන්සේ හිතුවනම් මේ අඟුලිමාල කියන්නේ මිනීමරුවෙක් පිළිලයක් එයාට මගේ බන කියලා වැඩක් නැහැ කියලා බුදුහාමුදුර හිතුවනම් අද එනම් අඟුලිමාල ඊ타ත්ම දුක් කෙලෙන ඉරියේ පැසෙනවා. අද දරුවන් ප්‍රසූත කරන් ඉන්න මව්වරුන්ට අරතරන් මිනිසයන් ඝාතනය කරපු ඒ අඟුලිමාල මහරහතන් වහන්සේගේ කරුණා ගුණයනු ආශිර්වාදය ලබා ගන්න පිරිතක් විදිහට අඟුලිමාල පිරිත එතකොට අපිට මේ කතන්දර වලින් සාසනික කතා ප්‍රවෘත්තියෙන් අපිට පින්වත්නි ගන්න තියෙනවා පුදුම දේවල් ටිකක්. එකක් තමන්ගෙන් සිදුවුණු අඩුපාඩු ඉදිරියේ තමන් කෙසේද නැවත ආයත සංවරයේ පිහිටන්නේ. දෙක වැරදි කරන පුද්ගලයන් දිහා කෙසේද අපි බැලිය යුත්තේ? එතකොට වැරදි කරන කාටත් නැගී හිටීමක් තියෙනවා. සමහර වැරදි වලින් නැගී හිටින්න පුළුවන් වෙන්නේ ඊළඟ භවෙන් පහුවෙලා. ඒ කියන්නේ ආනන්තර පාප කර්ම කරගත්තොත්. එහෙම නැත්නම් ඕනෙම කෙනෙකුට පුළුවන් පින්වත්නි තමන්ගේ ජීවිතේ ඊටාම සුන්දර වූ තත්ත්වයකටපත් කරගන්න. කර්මය අවිභවනය කරන කෙනෙක් බවට තමන්ට පත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් මොකද කරන්න ඕනේ? තමන්ගේ ජීවිතේ කුසල ධර්මය තමන් ඇති කරගන්න උත්සාහවන්ත වෙන්න. කලකිරීම ජීවිතය ඇති කරගන්න එපා. ඒක පින්වත්නි අපිට අවාසියක්මයි. තමන්ගේ ජීවිතයේ යම් යම් අඩුපාඩු ඇති මේ ලෝකයේ ਸਰව සම්පූර්ණ මිනිසු නැහැ බුදු කෙනෙක් හැරුණු විට රහතන් වහන්සේලාට පවා වාසනා සහිතව කෙලෙස් දුරු වෙන්නේ නැහැ ඒ කියන්නේ හිතේ සියලු කෙලෙස් දුරු වෙනවා ඒ වුණාට අර සසර ගති ස්වභාවය මතකනේ එක රහතන් වහන්සේ නමක් සරපරසෝචනෙන් කතා කළා මතකයි නේද? ඒ සරපරස වචනෙන් කතා කරපු හින්දා වෙන කෙනෙක් තරහා ගිහිල්ලා උන්වහන්සේට බැන්නා. ඒකෙන් එයා කර්මයක් රැස් කරගත්තා. ඒ නිසා රහත් භාවයට පත් වුනහම හිතේ සියලු කෙලෙස් ධර්මයන් දුරු වෙනවා. රාග දේශ මොහ කිසිම දෙයක් නැහැ. හැබැයි අර සසර තියෙන ස්වභාවයන් සමහර විට මතු වෙනවා. එනිසා අපි අපි දිහා බලන්නත් ඕනේ මේ විදිහට. හැබැයි ඒක වැරදි කර කර ආයි වැරද්දක් කරන්න ඒක පාරක් කපා ගන්න එක නෙවෙයි. එහෙම කරනවා නම් ඒක වැරදි. එහෙමනොත් එයා අපායට පාර කපා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. අර බුදුහාමුදුරු දේශනා කළ එකයි සමහර අය ඉන්නවා මහණෙනි අර අකුසලය පුංචි අකුසලයේ කළත් අවීචි උපදින අය ඉන්නවා නැත්තේ නෑ ඒ අය කවුද අර අකුසලයම අනුමෝදන් වෙමින් ඒකම වර්ණනා කරමින් අකුසලයේම කරන අය ඒගොල්ලන්ට පිරක් භ්‍රමචර්යාවක් මේ ශාසනයක හැසිරීමක් ගැන ඒගොල්ලන්ට අදහසක් නැහැ. කිසිම නිනව්වක් නැහැ. ඒගොල්ල ගිහින් උපදිනවා ඒක හරි. හැබැයි සමහර අය ඉන්නවා යම් යම් වැරදි අඩුපාඩු ජීවිතේ තිබිලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ සීලය ආරක්ෂා කරනවා. වැරදි වලින් නිදහස් වෙලා. ඒගොල්ලෝ හිත භාවිතා කරනවා. මොකක් හෝ කමඨහනක් අරගෙන කුසල් සිතිවිලි එන විදියට හිත හදා ගන්නවා. දැන් ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. දැන් ඔය පිංගුතුන් දන්නවා අපේ හිතට එන සිතවිලි. ඔහේ ඉන්නකොට මොනතරම් ප්‍රමාණයක් සිතවිලි එනව යනවද? ගන්නෙ නෑ, තේරෙන්නේ නෑ. ඒතර වැඩි හරියක් අපි ගණන් හැදුවොත් හොඳ ඒවද නරක ඒවද කියලා. ධර්මයේ භාවිතා කරන්නේ නැති කෙනෙක් නම් තරකයක් නැහැ ඉන්නේ මොනවද? නරක සිතිවිලි. තරහා වෙන්න පුළුවන්, රාගයක් වෙන්න පුළුවන්, මොකක් හරි වෙන්න පුළුවන්. වැඩි හරියක් එන්නේ නරක සිතිවිලි. එතකොට වැඩි හරියක් නරක සිතිවිලි එන්නේ ඇයි? වැඩි හරියක් අපේ භාවිතා වෙලා තියෙන අපේ හිතේ නරක සිතිවිලි හින්දා. නරක සිතිවිලි කවුරුත් බලෙන් ඇති කරගන්නේ නැහනේ. ගොඩාක් නේද? කවුරු හරි බැන්නොත් තරහව දැන් තරහව එන්න තරහව එන්න කියලා බලෙන් ඇති කරගන්නේ නැහනේ. තරහ වෙනවා. ඇති වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් බයිනකොට අපි කියනවා නෑ මෛත්‍රිය ඇති කරගන්න. ඒක බලෙන් ඇති කරගන්න ඕනද නැද්ද? ඒකනම් බලෙන් ඇති කරගන්න ඕනේ. එකක්වත් බලෙන් ඇති කරගන්නවා කිව්වට කවුරුවත් කරන දෙයක් නෙවෙයි හේතුඵල ධර්මයි. හේතු ඇති කල්ලිය තමයි ඵලය ලැබෙන්නේ. ඉතින් අකුසලයේ කියන එක වැඩි හරියක් භාවිතා වෙනකොට තමයි සිතේ උනත් අකුසල් සිතිලි වැඩි හරියක් එන්නේ. කුසලයේ අපි වැඩි හරියක් භාවිතා කරොත් මොකද වෙන්නේ? කුසල් සිතිවිලි මාලි එන්නේ. ඒක පින්වත්නි අමෝතම මේ ලෝකයේ තියෙන අපි කියන මැජික් කියලා. මැජික් එකක් නෙවෙයි. කුසල් සිතිවිලි එන විදිහටම අපේ හිතට අපේ අපේ සිතේ සමුදාය අපි සකස් කරගත්තොත් කමඨහනක් හෝ වේවා යම් කෙසේ ධම් මානසිකාරයකින් හෝ වේවා කුසල් සිතවිලිමයි එන්නේ අකුසල් සිතවිලි එන්නේ නැහැ ඒක භාවිතා කිරීමයි වෙන්න ඕනේ දැනුම මත පමණක් නොවේ භාවිතාවයි වෙන්න ඕනේ භාවිතා කළාම කුසල් ඇති වෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. අන්න එහෙම නම් මොකද වෙන්නේ? අන්න අකුසලයේ ඇති බල බරපතලකම බලය ටික ටික ටික ටික හීන වෙනවා. ටික ටික ටික ටික ඒ අකුසලයේ ඇති ශක්තිය නැති වෙලා යනවා. ඒක හරියට මේ වගේ දැන් ওই පින්වතුන් දකිනව නේද? සමහර වෙලාවට තියෙනවා සමහර විදුලි බල්බ් තියෙනවා. ඔය වැඩි කරන්න පුළුවන් නේද? වැඩි කරන්න පුළුවන් විදුලි බල්බ් තියෙනවා නේද? අර කරකවන්න පුළුවන්. ඒ වගේ අඳුර ටික ටික දුර වෙනවා ආලෝකය අපි ටික ටික විවර කරගන්නකොට. එනිසා අකුසලයේ කියන එක දුරු වෙනවා කුසලයේ කියන මේ ශක්තිය වැඩි කරගන්නකොට. එහෙනම් අපි කොහොමද මේ ලොකු කුසලයක් කරන්නේ? ඊළඟට ප්‍රශ්නය. දැන් අපි දන්නවද අපේ අකුසල ප්‍රමාණය අපිට කොච්චරක් තියෙනවද කියලා? ඒක අපිට කාටවත් කියන්න බෑ. සමහරවිට මෙන්න මෙහෙමත් කියනවා. අපි දන් දෙනවනේ. අපි පන්සල් යනවනේ. අපි පොයිටි සිල් ගන්නවනේ. එහෙම වුණ අපිටමනේ කරදර වෙන්නේ. ඇයි අපිට මෙහෙම වෙන්නේ? එහෙම ප්‍රශ්න තියෙනවද නැද්ද? එහෙම තියෙනවා. එහෙම කියලාත් තියෙනවා. එහෙම කිව්වට එතන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. දන් දුන්නට හරියටම දන් දෙනවද කියලා ප්‍රශ්නයක්ත් තියෙනවා. සීල රැක්කට හරියටම තමන් සීලය රකින්නවද කියලා ප්‍රශ්නයක්ත් තියෙනවා. එතකොට බණ ඇහුවට හරියටම බණ ටික අහලා පිළිපදිනවද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඒක එක පැත්තක්. අනිත් එක තමයි තමන් ඒ ටික කරන හින්දා ඔහොම හරි ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තමන් ඔයිට වඩා අන්ත තත්යකට ඇතුණා වෙන්න පුළුවන්. තව සමහර අය ඉන්නවා මේ ලෝකේ වැරදි කරන අය. හැබැයි වැරදි කරාට ඒගොල්ලන්ට සපවත් ජීවිත ලැබිලා තියෙනවා. උපතින්ම යම් යම් දේවල්. ඇයි ඒගොල්ලෝ එහෙනම් වැරදි කරන්න කරන්න ඒගොල්ලන්ට දුක්ඛිත ජීවිතයක් නොලැබෙන්නේ? අපිට තියෙන හදිස්සියට ඒගොල්ලෝ නොලැබෙන්නේ ඇයි? නේද ගොඩක් අය කියනවානේ. ඒ අයට තමයි හදිස්සි වෙලා තියෙන්නේ. අපිට වෙනවා ඒගොල්ලන්ට වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? අරගොල්ල කරන මේ ජීවිතේ කරන අකුසලයට වඩා පෙර භවයේ කරපු මහා කුසල විපාකය බලවත්. ඒ හින්දා ඒගොල්ලෝ යම් අකුසලයක් කරනවා නම් ඒ අකුසලයේ බලවත් වෙනකන් ඒගොල්ලන්ට ඒ සැපය විඳින්න පුළුවන් ජීවිතේ. හැබැයි කවදා හරි දවසක මොකද වෙන්නේ? කුසලයේ කියන එක ගෙවුනහම, පින කියන එක නැති වුනහම හිටියට වඩා අන්ත දුක්ඛිත වූ තත්ත්වයකටපත් වෙනවා. එහෙම වෙලාම නැද්ද? වෙලා තියෙනව නේද? එහෙමයි ඉන්නව නේද? හොඳට හිටපු අය, ඒ වගේම වැරදිත් කරපු අය අන්තිමේදී පුදුම විදිහට ජීවිතයේ දුක් විඳිනව නේද? එහෙම ඉන්නවා. ඒක දෙපැත්තටම බලපානවා. කුසලයටත් බලපානවා අකුසලයටත් බලපානවා මොකක්ද කුසලයට යටපත් කරන්න පුළුවන් අකුසලයට අකුසලයට යටපත් කරන්න පුළුවන් කුසලය එනිසා බුදුහාමුදුර පැහැදිලි කරන්නේ හැනම් පින කියන එක කුසලයේ කියන එක වඩන්න ප්‍රඥාව ඇති කරගන්න ප්‍රඥාව කියන විදර්ශනා ප්‍රඥාව පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකීම රූප වේදනා සංඥා සංඛාර විඥාන. දැන් රහතන් වහන්සේ නමක් විදිහට අපේ මුගල් අංගුලිමාල මහරහතන් වහන්සේ අපි අදටත් වන්දනා කරනවා. දැන් උන්වහන්සේ කරපේ ප්‍රාණඝාත අකුසල් දැන් කාටද විපාක දෙන්නේ? උන්වහන්සේ මනුෂ්‍ය ඝාතන කොච්චර කරාද? එතකොට ඒ කර්මයට මොකද වුනේ? ඒක වෙන කාටවත් ලැබුණාද? ඒ කර්මයට මොකද වුනේ? උන්වහන්සේ වින්දෙත් නෑ ඒ කර්මය. දෙත්තදම වේදනේ වශයෙන් යම් යම් දේවල් වින්දා. අපහාස වින්දා, ගල් මුල් වලින් උන්වහන්සේ පීඩා වින්දා. එහෙම දේවල් වුණා. හැබැයි අර කර්මයේ ඇති හරයෙන් දුක්ඛිතව උන්වහන්සේට විඳින්න අවස්ථාවක් උනේ උනේ නැහැ. ඇයි ඒ? එහෙම උනේ නැත්තේ. අන්න කර්මයේ පටිසන්ධි කර්මයට විපාක දෙන්න ස්කන්ධ ටිකක් පහළ වෙන එක නතර කරා. මේ කවුරුවත් කර්මයේ ගෙවල ඉවර කරලා නිවන් දකින්නේ නැහැ. කර්මයේ තියෙනවා. දැන් මේ වෙලාවේ හිතෙන සිතිවිල්ලත් කර්මයේ තියෙනවා. පුංචි පුංචි සිතවිලි වල කර්මයේ තියෙනවා. සංස්කාර රැස් වෙනවා. ඒක තමයි කර්මය කියන්නේ. එතකොට රහත් වෙනවා කියන්නේ කර්මයට පිළිටන්න තනක් කර්මයට විපාක දෙන්න දෙයක් නැති කළා දානවා. දැන් මේ හිස් අවකාශයේ පුළුවන් ද මේ පිංගතුන්ට පැලයක් රෝපණය කරන්න. මේ හිස් අවකාශය බෑනේ. ඇයි? පිහිටන්න තැනක් නැහැ. පිහිටන්න තැනක් නැත්නම් පැලයක් රෝපණය වෙන්නේ නැහැ. එහෙනම් මේ විදර්ශනා ප්‍රඥාව මොකද කරන්නේ? නාම රූප ධර්මයන් අවබෝධ කරගන්නවා. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ඊට පස්සේ යා ආනන්තර පාප කර්මයක් කරපු නැති කෙනෙක් නම් එයාට මොකද වෙන්නේ එයා රහත් කෙනෙක් වෙනවා. එන සෝවාන් වුණ කෙනෙක් වෙනවා. සකදාගාමී වුණ කෙනෙක් වෙනවා. අනාගාමී වුණ කෙනෙක් වෙනවා. රහත් වුණොත් ඊළඟ භවයේ විපාක දෙන්න තිබුණු කර්ම ඔක්කොම හොසෙයි. සෝවාන් වුණොත් ඒ අදාළ කෙලෙස් මට්ටමට අනුව විපාක දෙන්න කර්ම ටික ශේෂය. ඒත් බරපතල නැහැ දුගතිය උපදින්නේ නැහැ. දුගතිය උපදින්නේ නැහැ. ඒ නිසා පින්වත්නි බුදුහාමුදුරෝ දේශනා කරන මේ ලස්සන ධර්මයක් ලැබිලා තියෙන්නේ. කවදාකවත් තමන්ගේ ජීවිතය ගැන අව탁සේරු කරන්න එපා. කවදාකවත් තමන්ගේ ජීවිතේ වැරදුනා කියලා පසුතැවෙන්න එපා. කවදාකවත් තමන්ගේ ජීවිතය ගැන තමන් කලකිරෙන්න එපා. වැරදි දේවල් වුණා නම් ඒවත් දකින්ද ඒවා පිළිගන්න මගේ අතින් වැරදි වුණා හැබැයි මං ආයේ වැරදි වෙන්න දෙන්නේ නැහැ කියලා දිස්ත්‍යාණයක් ඇති කරගන්න මේ ලෝකේ Tamanට පුළුවන් ඉහළම සැනසීමටපත් වෙන්න. ජීවිතේ ප්‍රියම කෙනෙක් බවටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ලෝණපන සූත්‍රය හැම දිනාම පින්විතුන් නැවතත් කියවන්න තව කාරණා තියෙනවා. ලෝණපල සූත්‍රය කියන්නේ කාටත් වැදගත් සූත්‍රයක්. හැම දිනාටම අකුසලයන්ගෙන් මිදී කුසලයන්ගෙන් යුතුය ශක්ති සම්පන්න ජීවිතයක් ගත කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැරසේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කොළොන්නාව ශ්‍රී අබේසිංහාරාමය නොරගල්ල ශ්‍රී පරම මණ්ඩනාරාමයේ යන උභය විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද ඉඟුරුහේනේ ධම්මදේව ස්වාමින්ත්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. Thank you.